එවිට ඒවා ගැන සිහිය යොමු කළත් නැවතත් ආනාපාන භාවනාවට සිත යයි. තවද සිතිවිලි විසිර යන අතර භාවනාවෙන් නිදී සිත විසිරී ඇති බව දැන නැවතත් භාවනාවටම සිත යොමු කරමි. මෑතක සිට සිතට කම්මැලි කමක් දැනී ඇත. විනාඩි 20ක් 30කට වඩා ඉඳගෙන සිටීමද කම්මැලිය. මෙයින් මිදී භාවනාව හොඳින් කරගෙන යාමට උපදෙසක් ලබා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. හොඳයි. හැබැයි පොඩ්ඩක් ප්‍රශ්නේ අහගන්න පුළුවන් නම් හරි කාගෙද කියලා. මොකද සමහරලාවට අපිට මේ කම්මැලිකම විවිධ හේතුන් නිසා එනවා. අපි හොඳට භාවනාව කරගෙන ගියා නම් කිසිම මගදී අඩපණ වීමක් අඩපම අඩපණ වීමක් උනේ නැත්තම් මේ භාවනාවේ ප්‍රදේශයක් තියෙනවා ඒ ප්‍රදේශය පහු කරනකොට ඒකේ භාවනාවේ ප්‍රතිඵලයක් වශයෙන් උත් මේ වගේ කම්මැලි කමක් නීරසකමක් ඒකාකාරී බවක් දැනෙනවා. එහෙනම් මට පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද කාගෙද කියලා ප්‍රශ්නේ. ඔව්. මේ එක දිගට භවනාව කරනවද? කවදාවත් ඒ කියන්නේ මේ අඩාල වීමක් එහෙම මොකක්වත් උනේ නැද්ද? දිගටම භවනා කළාද? දිගටම කරනවා. මගේ සමහර වෙලාවට රැකියාවත් එක්ක කය අපහසුතාවුනුත් නම් කරන්නේ නැහැ. ඔව්. නැත්තම් සාමාන්‍ය පුරුද්දක් වශයෙන් පොඩි වෙලාවක් කර දවසට භාවනා කරන්න. දැන් අවුරුදු අවුරුදු කීයක් විතර ඔය தත්ත්වේ මේ පවත්වනවද? අවුරුදු 5ක් 6ක් විතර. වැඩි ඇති. ඔව්. එතකොට මුල් කාලේ හොඳට ආනාපාන දැන් ආනාපාන සතියෙම මුල් කරගෙනද කළෙත්? හොඳයි. එතකොට මුල් කාලේ හොඳට ආස්වාස ප්‍රස්වාසයේ වැටහීම් වගේ දේවල් වුණාද? එහෙමයි දැනටත් තියෙනවා. ඔව්. නමුත් අතරින් පතර මේ දැන් ආනාපාන සති භාවනාව කරනින් ගමන්ම වෙන ආනාපාන සති භාවනාව කෙරෙනවා කියලා තේරෙනවා. ඔව්. නමුත් නිකන් කම්මැලි වගේ එහෙම හිතෙන හැබැයි කැමැති අහපව ආනාපාන සති භාවනාවම එහෙම දිගටම යන්න කැමතියි. ඔව්. ආනාපාන සතියට එහෙම නැවතත් හිතලමද දාන්නේ? හිත විසිරුණා කියලා දැනෙච්ච ගමන්ම ආපහු එන්න උත්සාහ කරනවා. එතකොට කියන්නේ තමන් ව්‍යායාම කළා එහෙම නැත්නම් චේතනාපූර්වකම එතෙන්ට දානවා. එතකොට එහෙම දානකොට මුකුත් වෙහෙසක් එහෙම නැද්ද? කියන්නේ හිතේ නිකන් හිත අකමැති බවක් එහෙම මොකක්වත් නැද්ද? එහෙම ප්‍රශ්නයක් නැහැ. කැමැති. කැමැති. හොඳයි. එතකොට සක්මන් භාවනාවේදී සක්මන් භාවනාවේදීත් මගේ මං හිතන්නේ ප්‍රශ්නේ අනිත් පැත්තේ තියෙනවා. සක්මන් භාවනාව කරද්දීත් සමහර වෙලාවට හුස්මට හිත යනවා ස්වාමීන් වහන්සේ. කරණින් ගමට හිතනවා දෙකම එකට පැටලි පැටලි යනවා වගේ. නමුත් සක්මන් කරද්දී මම සක්මන් භාවනාවට හිත යොමු කරනවා. හොඳයි. සක්මන් කරද්දී බලන්න يعني Uh, එතනදී කම්මැලි කමක් කොහොම එන්නේ නැද්ද? එන්නේ නැහැ. එහෙමනම් තව ටිකක් යන්න පුළුවන්. ඒ කියන්නේ සක්මන් භාවනාව කරද්දී කරන විදිහ පොඩ්ඩක් මට කියන්න බලන්න. පොඩ්ඩක් බලන්න මම කැමති හිමීටම ඇවිදින්න සමනාත. ඔව්. යටිපතුලේ විලුඹ තියලා මෙම එකින් එකට මාරු කර කර යන්න මම කැමතියි. හොඳයි. නමුත් ධම්මවිචේ සම්මාසගේ මේ මෑතකදී මම අහුවර මුලදී ටික ඉක්මනට ගිහින් අරින්ද පරයන්කේ ඉඳලා මාරු වෙනකොට ඒක නිසා එහෙම පටන් අරගෙන තියෙනවා මම දැන්. හොඳයි. නමුත් මම කැමති හිමීට ඒක මේ කියන්නේ හිතලා හිමීට යනවට වඩා නිකන් සැහැල්ලුවෙන් යන්න. සැහැල්ලුවෙන් කය යන සාමාන්‍ය වේගයක් අපිට තේරෙනවානේ. දැන් අපි නිකන් වෙන වැඩකට යනකොට එහෙම අපි පවත්වන යම් වේගයක් තියෙනවානේ. අන්නේ වේගය පවත්වන්න. එතකොට Tamanට තේරෙනවා නම් ඒ වේගය සෑහෙන වෙලා පවත්වනවා නම් අපිට ඒ තරම් වෙහෙසක් දැනෙන්නේ නැහැ. ඒතර හරිම සැහැල්ලුයි. නිකන් සක් මේ භාවනාවක් කරනවා කියලා අදහසක් එන්නේ නැහැ. නිකන් සාමාන්‍ය විදිහට අපි එහාට මෙහාට යනවා. සාමාන්‍ය විදිහට හොම එහාට මෙහාට යනකොට බලන්න ඒ ඒ යන අතරේ බොහොම සැහැල්ලුවෙන් වම් පාදය පොළවේ වදිනකොට ඒ දැනෙන ස්පර්ශයක් දැනෙන තද ගති, බුරුල් ගති, සිසිල් ගති, තෙත් ගති, වියලි ගති ඒවා හොඳට දැනුවත් වෙන්න. ඒකද දැනට කරන්නේ. ඒක දැනෙනවා. ඒ දැනීම් එක්ක දින්නේ දැන්. මෙනෙහි කිරීමක් කරන්නේ නැද්ද? කරන්නේ නැහැ. අරකට එක ඉන්න පුළුවන්. එතකොට හිත පිට යන්නෙත් නැහැ. හොඳයි. එහෙමනම් ඒ විදිහටම යන්න ආයේ මුකුත් මෙනෙහි කිරීමක් අවශ්‍ය නැහැ. ඒ දැනෙන දේත් එක්ක බොහොම නිකන් සංසුන්ව ඉන්න. මනස බොහොම නිශ්ශබ්ද කරගෙන මේ දැනෙන දේත් එක්ක බොහොම සංසුන්ව ඒකෙම নিমগ্ন වෙලා ඉන්න. එතකොට සක්මනේ තියෙන්නේ අන්තිමට නිකන් තද ගති ටිකක්, බුරුල් ගති ටිකක්, සිසිල් ගති ටිකක්, තෙත් ගති ටිකක්, වියලි ගති ටිකක්. ඒ වගේ දැනීම් ටිකක්. නැත්තම් කමට දැනෙනවා. තද වීම දැනෙනවා, උණුසුම් වීම දැනෙනවා. අන්න ඒ වගේ ලක්ෂණ ටිකක් තියෙන්නේ. ඒකත් එක්කම යන්න. ඒක අරගෙන එන්න මේ ආනාපාන සතියට වාඩි වුණාට පස්සේ එතනත් බලන්න එතකොටත් දැන් මේක හොඳට සිද්ධ වුණා නම් ආස්වාස ප්‍රසවාසයේ ටිකක් සංසිඳලා තියෙයි. එතකොට ආයේ මුකුත් අවසන් යන්න එපා. ආයේ හැමම තැම්පත් වෙන්න දෙන්න. දැන් හුඟා තැම්පත් වෙලාද එහෙම අත්දැකලා තියෙන්නේ කොහමද? තැම්පත් වෙලා තියෙන්නේ. එතකොට තව දුරටත් තැම්පත් වෙන්න ඉඩ හැරෙන්න. දැන් එහෙම තැම්පත් කරගෙන කොච්චර විතර වෙලා ඉන්න පුළුවන්ද? වේදන් ලාංකකදී නම් කම්මැලි වෙනවා. ඒක තමයි. ඒක ඒකේ සමහර වෙලාවට ඔක තියෙනවා පොඩි පොඩි يعني භාවනාව නිසාම එන්න පුළුවන් ওই தત્ත්වේ. ඒ නිසායි ඔය தত্ত্বය يعني දැන් ඒ තැම්පත් වෙලා ඒ තැම්පත් වෙලා කොච්චර විතර වෙලා එහෙම පවත්වන්න පුළුවන්ද? නින්දට වැටෙන්නෙත් නැතුව සාමාන්‍යයෙන් ඕන වෙලාවක් ඉන්න පුළුවන්ද? ඉන්න පුළුවන්. එහෙම ඉඳලා කයට දාලා තියනවද? කයේ විවිධාකාර දේවල් නිරීක්ෂණය කරන්න පටන් ගන්න තියනවද? කළා තියනවා. කොච්චර කාලයක් ඒක කළා තියනවද? අවුරුදු 4ක් 5ක්. ඒකත් කරනවා. හරි. ඊනට ඒ කියන්නේ පොදුවේ දැනෙන වේදනාවන් ඊළඟට තද ගතිත් බුරුල් ගති ඒ වගේ තැන් තැන් වලට යොදා කරනවා. ඕන ඕන වෙලාවක Tamanට හිත ඒ හදාගත්ත එකඟ බව ශරීරයේ ඕන තැනකට ටක් ගාලා යොමු කරන්න හැකියාව තියෙනවද? තියෙනවා. හොඳයි. දැන් ඒක කාලයක් කරනකොට තමයි දැන් මේ කම්මැලි ගතියක් ඇවිල්ලා තියෙන්නේ. හරි. ඒක එහෙනම් ඒ කියන්නේ භාවනාවෙන්ම ආපු දෙයක්. ඒ හින්දා මේ ඕක දැනට ඒ කියන්නේ මුකුත් දැන් හිතට ලොකුවට බල කරන්න එපා. බල කරන්නේ නැතුව සැහැල්ලුවෙන් යන්න තමන්ගේ අර කරගෙන ගිය කටයුත්ත හැම කරන්න. ඒ කියන්නේ දැන් කම්මැලිකම ආවට අඩු කරන්න එපා. කියන්නේ කම්මැලිකම එනවා ඒකාකාරී බවක් දැනෙනවා. හැබැයි ඒත් ඔහේ කරන්න. දැන් අර ඉස්සර වගේ නිකන් ලොකු වීරයකින් දත්මිටි කාගෙන ගන්නව නේ බොහොම සැහැල්ලුවෙන්. ඊට හිත හිත වැඩිය වෙහෙසවන්නේ නැතුව නිකන් දැන් කය පුරා යොදවනවා දැන් ආනාපානයටම යන්න කියලා දැන් අවශ්‍ය නැහැ. වේදනාවන් දැනෙනකොට වේදනාවන් මධ්‍යස්තව නිරීක්ෂණය කරන්න පුළුවන් නම් ආනාපානෙට දැන් නොගියටත් වරදක් නැහැ. ආනාපානෙ මුලින් කරන්න, කළා ටිකක් එකඟ බවක් හදාගන්න. ඒ එකඟ බව දැන් බොහොම මධ්‍යස්තව සමීපව වේදනාවන් නිරීක්ෂණය කරනවා. ඒ නිරීක්ෂණයේදී පොඩ්ඩක් ඉතින් කම්මැලි ගතියක් එන්න පුළුවන්. ඒකටත් ඉඩ දෙන්න. ඒ කියන්නේ ඉඩ දෙන්න කියන්නේ දැන් හිත ඒ අරමුණෙන් සතුටු වෙන්නේ නැති බවක් හින්දා තමයි ඔය කම්මැලිකම එන්නේ. ඒකට හැම යන්න දෙන්න ඕක නැවත නැවත කරන්න තව ඉස්සරහට ඊටසේ අපි කතා කරමු. හොඳයි. ඕක ඒ කියන්නේ භාවනාවේ ප්‍රතිඵලයක් තමයි උතන තියෙන්නේ. හොඳයි. හොඳයි. දෙවැනි ප්‍රශ්නය. පූජනීය වන්දනීය ස්වාමීන් වහන්සේ මගේ ධර්ම ගැටලුව තරමක් දිග නමුත් ඉවසා අසා පිළිතුරක් දෙනු මැනවි. මා දැනට වසර 14ක කාලයක් භාවනා කරමි. ප්‍රථමව කිසිදු ගුරු ඇසුරකින් තොරව තනිව සතිපට්ඨානෙහි පටික්කුල භාවනාව පාඩම් කර කොටස් වෙන් කොට බලමින් භාවනා කොට මනස දියුණු කොටගත් බව අවබෝධ විය. එහෙත් එය ප්‍රඥාව මිස සමාධිය නොවිය. නැවත නිල්ලඹ ගොස් ලද උපදෙස් අනුව මෛත්‍රිය වඩා ආනාපාන සතිය පුහුණු කළෙමි. මෙය ඊතා සුමටව වැඩුණු පසු එක් දිනක තිගැස්සී මනස දැඩි ඒකාග්‍රතාවයක බොහෝ වේලා පැවත එතෙන් සිට දිනපතා ගැඹුරු සමාධිගතව දිනක් සිට ශරීරයෙන් ඉවත්ව සැරිසරමින් සිට පියවිසිතින් කය දෙනෙත් පියා භාවනා කරන අයුරු බලා සිට සිටි නමුත් ගුරු උපදෙස් වූයේ නැවත කිසිදා එවැනි තත්වයක් ඇති නොවීමට වග බලාගෙන තෙතිස් කුණපය හා නව සීවතිකය කපන ගැඹුරට වඩන ලෙසයි. ඒ අනුව මා මලමිනී කපනායුරු ජීවමානව හා වීඩියෝ දර්ශන නරඹමින් එසේ සිත දියුණු කළෙමි. නමුත් සමාධිය පිරිහි ආනාපාන සතිය බ්‍රැකට් සතර ආනාපාන සතිය සමාධිය පිරිහි ගියේය. දැන් මම සතර කමඨහන් වඩා ඕනෑ මානසිකා ඕනෑ මානසිකාරය වඩන විට ස්වාභාවිකව හුස්ම රැල්ල ප්‍රකට වන්නේය. ගැඹුරු සමාධිය නැත. ප්‍රඥාව වඩමි. මට අවශ්‍ය වන්නේ නාම රූප ආදී විදර්ශනාවට මුල පිරීමයි. යා යුතු මග පහදා දෙනසේක්වා. කලක් සක්මනේ නාම රූප වැඩුවෙමු. දැන් මගේ මෙම ස්වභාවය පහදා දෙනසේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් වේවා. දැන් අපි සාමාන්‍යයෙන් හුඟක් බලාපොරොත්තු වෙනවා දැන් නාම රූප දකින්න ඊළඟට පංච උපාදානස්කන්ධයන් දැක ගන්න. ඉතින් අපි පොත්වලින් පොත්වල තියෙන දේවල් ඉතින් කියනවා. නමුත් ඒක නෙමෙයි ඇත්තටම නියම කියන්නේ භවනාමය ඥානයකදී ඒ දේවල් වලට අපි ඒ තරම් මූලිකත්වය දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ දේවල් ස්වාභාවිකව හිතේ වර්ධනය වෙන්නයි කටයුතු කරන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් ධර්මයේ විස්තර වෙනවා ඥානයේ අවස්ථා තුනක්. සුතමේ ඥානය, චින්තාමේ ඥානය, භාවනාමේ ඥානය කියලා. දැන් සුතමේ ඥානයේදී අපි පොතකින් පතකින් බලලා ඊළඟට ධර්ම දේශනාවකට සවන් දීලා අපිට යම් දැනුමක් රැස් කරගන්න පුළුවන්. අපි ඒකට කියනවා ඔන්න දැනුම් සම්භාරයක් තියෙනවා. ඔන්න සුතමේ ඥානයක් තියෙනවා. බහුශ්‍රත බවක් තියෙනවා. ඊළඟට ඒ ලබාගත් දැනුම අපිත් ඉතින් කල්පනා කරලා බලනවා. හොඳට තර්ක විතර්ක කරලා මනසින් හොඳට පරීක්ෂා කරලා බලනවා. අන්න ඒ හරහා නුවණක් දියුණු වෙනවා. ඉතින් මට තේරෙන විදිහට මෙතන මේ කියන ඥාණය නැත්තම් ප්‍රඥාව අන්න ඒ බඳු ඥානයක් අපි හොඳට හිතලා බලලා මේක ඇත්තයි නේද කියලා අපිට තේරෙන විදිහට ඔන්න තේරුම් ගන්න. දැන් භාවනාමය ඥානය ඊට හාත්පසින්ම වෙනස්. දැන් අපි කරුණු කාරණා තේරුම් ගැනීම නිසා තමයි අපිත් දැන් මේ භාවනාවකට බැහැගන්නේ. මොකද අපිට ඒ තරම් අර මේක කළ යුතු දෙයක් මේක මමත් ප්‍රත්‍යක්ෂ කළගත යුතු දෙයක් කියලා හොඳට බරට වැටහුනේ නැත්නම් අපි මේක කවදාවත් උත්සාහ කරන්නේ නැහැ. ඉතින් අපි අර හොඳ සුතමේ ඥානයක් නිසා ළඟට චින්තාමේ ඥානයක් නිසා ඔන්න අපි ඔන්න බහිනව භාවනාවට. භාවනාවට බැස්සාම හැබැයි අපි බොහොම ආදුනික මනසකින් බොහොම සැහැල්ලු මනසකින් ඕනේ භාවනාව කරන්න. එහෙම නැත්තම් වෙන්නේ අපි මේ භාවනාව කරන අතරේ ඒ ලැබෙන අත්දැකීම් අපේ අර පොතේ ඥානියත් එක්ක අපි හිතපු දේවල් එක ගලපන්න යනවා. ඒ ගැළපන්න යෑමම භාවනාවට බාධාවක්. ඉතින් ඇත්තටම කියනවා නම් භාවනාවක් කරද්දී හරිය නිකන් පුංචි ළමයෙක් වගේ අපිට පුළුවන් නම් අපි අපි ගාව අර ඉස්සර තිබිච්ච ලොකු දැනුම් මොකක්වත් නැහැ. මනස නිකන් බොහොම සැහැල්ලුයි, දැනුමෙන් තොරයි. අර ඉගෙනගත්ත දේවල් ඔක්කොම ටිකක් දැන් පැත්තකින් තිබ්බා. ඒ වෙනුවට තියෙන බොහොම සැහැල්ලු මනසක්. බොහොම පිරිසුදු මනසක්. ඒ පිරිසුදු මනසින්, සැහැල්ලු මනසින් දැනෙන දේවල් නිරීක්ෂණය කරනවා. එතකොට මේ හිතේ බර අඩු කරගෙන අර ලොකු සිද්ධාන්ත න්‍යාය ඔක්කොම ටික ඔක්කොම පැත්තකින් තිබ්බහම හිත සෑහෙන සැහැල්ලු වෙනවා විතර්ක අඩු වෙනවා එකකින් දිගින් දිගට කතන්දර ගොතන එක අඩු වෙනවා අඩු වෙලා මේ දැනෙන දේත් එක්ක සරලව ඉන්නවා ඉතින් මේ සරල බව භාවනාව දියුණු වෙන්න අත්‍යවශ්‍යයි ඉතින් මේ සරල බව හරහා තමයි භාවනාවේ ගැඹුරට යන්නේ ඉතින් අපි හිතුවොත් මට ලොකු ලොකු දැනුමක් තියෙනවා. මේ දැනුම නිසා හදාගත්ත ලොකු දේවල් තියෙනවා. ඉතින් ඒ නිසා මට භාවනාව පහසු වෙයි කියලා එහෙම ගියොත් භාවනාව වරදින එකයි වෙන්නේ. භාවනාව අපහසු වෙන එකයි වෙන්නේ. නමුත් අපිට දැනුමක් තියෙන්න පුළුවන් ලොකු චින්තාමය ප්‍රඥාවක් තියෙන්න පුළුවන්. නමුත් අපිට පුළුවන් නම් භාවනා කරන කාලයේදී නිකම් පුංචි දරුවෙක් වගේ බොහොම සැහැල්ලු මනසකින් ආගම් මේ ආදුනික මනසකින් භාවනාව කරන්න ඒ තරමට භාවනාව වැඩෙනවා. ඒ තරමට භාවනාව සාර්ථක වෙනවා. ඒ නිසා දැන් දැන් මෙතන නාම රූප දැක ගන්න බලාපොරොත්තු වෙනවා කියන එකත් අයින් කරන්න. අයින් කළා බලන්න දැන් සක්මන් භාවනාව කරනකොට තමන් කියන්නේ පොඩ්ඩක් එහාට මෙහාට ගිහිල්ලා සක්මනේ මේ කොනේ ඉඳන් එහා කොනට ගිහිල්ලා බොහොම සැහැල්ලුවෙන් ඉස්සෙල්ලා සක්මනත් එක්ක පොඩ්ඩක් මේ ලොකුසානාසය කියන්නේ යාළු වෙනවා. සක්මනත් එක්ක ඔන්න ටිකක් යාළු වෙලා ඒක ටිකක් පුරුදු කරගෙන ඊළඟට මේ තමන්ට දැනෙන දේ කියන්නේ වම් පාදයේ පොළවේ ස්පර්ශ වෙනකොට මේ දැනෙන දේත් එක්ක ඉන්න. ඊළඟ දකුණු පාදයේ පොළවේ වදිනකොට ඒ දැනෙන දේත් එක්ක ඉන්න. ඊටාම සරලයි. ඉතින් සරල නිසාම කෙනෙක් ප්‍රශ්න කරනවා ඉතින් මේකෙන් කොහොමද භවනාවක් වෙන්නේ කියලා. ඉතින් නමුත් අර කලිනුත් මම මතක් කළා වගේ අපි මෙතෙන්ට දාගත්තොත් අර වගේ චින්තාමය ඥානයක් මෙතෙන්ට දාගත්තොත් සුතමය ඥානයක් අපි මේ දැනෙන දේ ඔන්න අපි හිතින් තර්ක කරන්න යනවා දැන් මෙතන තියෙන්නේ පටවි ධාතුවද මෙතන තියෙන්නේ ආපෝ ධාතුවද මෙතන තියෙන නාම රූප කොහොමද මේවා අපි අර දැනෙද්දි තර්ක කරන්න යනවා එතකොටම අර ලස්සන්ට ගිය භාවනාව කැඩෙනවා ඒ නිසා පුළුවන් තරම් භාවනා කරද්දී විතර්ක අඩු කළා භාවනා කරන්න විතර්ක ඇත්තටම නැතුවම කරන්න පුළුවන් නම් ඒ තරමට නිවැරදි කියන්නේ මෙතන මේ විතර්ක හරහා ආපු ප්‍රඥාවක් නෙමෙයි අපි මේ ඇති කරගන්නේ භාවනාවේදී. ඊට වඩා ප්‍රත්‍යක්ෂයක් කරහා අත්දැකලා අද්දුටු ප්‍රත්‍යක්ෂයක් කරහා ආපු එකක් තමයි මේ භාවනාවේදී ගන්න හදන්නේ. ඒ නිසා දැන් Taman මේ දැනෙන දේත් එක්ක ඉන්නකොට බලන්න මේ දැනෙන දේට වෙන දේ. අපි හිතමු දැන් සක්මන් කරනකොට තද ගතියක් දැනෙනවා. ඒ තද ගතියත් එක්ක හොඳට සාවධානව හිත පිට යනවා නම් නැවතත් අරන් ඇවිල්ලා ඔහම සාව දහනවා දැන් ඒකත් එක්ක පවත්වන්න. ඊළඟට ඔන්න අනිත් පාදයේත් දැනෙනවා. ඒකත් එක්ක හොඳට පවත්වන්න. ඔන්න වම් පාදයේත් දැනෙනවා. ඒකත් එකත් හොඳට දිලා පවත්වන්න. ඉතින් මේ විදිහට කරගෙන යනකොට යම් අවස්ථාවක තමන්ගේ ශනිකව පහළුනොත් යම්කිසි ආ මෙතන තියෙන මෙන්න මෙහෙම දෙයක් කියලා අන්න ඒකේ වරදක් නැහැ. ඒක ඇවිල්ලා ස්වාභාවිකවම ඉබේ හටගත්ත දෙයක්. එහෙම නැත්නම් මේ භාවනාව සාර්ථක වීම නිසා ඒ අදාළ කරන හේතුන් ටික සම්පාදනය වීම නිසා ආපු මේ විපස්සනා ඥානයක් කියන්න පුළුවන් ඉතින්. නමුත් ඒක ඔස්සේ උනත් දිගට දිගට හිතන්න යන්න එපා. තමන් කරගෙන ගිය වැඩේ කරන්න මේ ප්‍රඥාව ඇති වෙන්නේ නිකන් අපේ අභ්‍යන්තරේ. ඒක මේ හිතලා ගත්ත ප්‍රඥාවක් නෙමෙයි. මේ අස්පනා පිට මේ අපි අත්දකින දෙයට වෙන දේ දැකලා අත්දකින දෙයට සිද්ධ වෙන දේ දැකලා තමයි මේ ප්‍රඥාව මේ ඇත්තටම ඇති වෙන්නේ. දැන් එතකොට අර මේ ප්‍රශ්නේ කියනවා මුලින් නවසීවතික භවනාව ඊළඟට අසුබ භාවනාව ඕවා කරා කියලා වරදක් නැහැ. දැන් ඒවා නතර කරලා තියෙන හින්දා දැන් මේ ආනාපාන සතියත් එක්කම යන්න ඉඳගෙන ඉන්න භාවනාවේදීත් ආනාපාන සතිය කරන බව සඳහන් කරලා තිනවා. ඒකත් එක්ක යන්න. දැන් අරවා තේරුම් ගන්න අරවා ඔක්කොම ඇවිල්ලා කියන්නේ ඇත්තම නවසීවතිකේ එහෙමත් බුදුරයන් වහන්සේ කායानुපසනාවේදී කියලා තියෙනවා. නමුත් ආනාපාන සතියෙන් ඔය සතර සතිපට්ඨානෙම වඩා ගන්න අපිට අවස්ථාවක් තියෙනවා. ඒ නිසා ආනාපාන සතිය සෑහෙන්න විතර්ක සමනය කරනවා, අපේ ප්‍රඥාව දියුණු කරනවා. ඒ නිසා දැන්ට අරව සම්පූර්ණයෙන්ම නතර කළා. මේ ආනාපාන සතියත් එක්ක යන්න එතකොට අර තිබිච්ච ප්‍රඥාවට වඩා පොතෙන් පතෙන් ගත්ත ප්‍රඥාවට වඩා හාත්පසින් වෙනස් ප්‍රඥාවක් Taman තුල මේ ඇත්ත ඇති සැටියෙන් දැකීම හරහා මේ හස්පනා පිට දේවල් වලට සිද්ධ වෙන දේ දැකීම හරහා ඔන්න ඇති වෙනවා. ඉතින් ඒකට අනුග්‍රහ කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ. අපි ওই විදිහට කරලා නැවතත් ප්‍රශ්න යොමු කරන්න. එතකොට පුළුවන් අපි පුළුවන් විදිහට තව උදව් කරන්න. මේ මම ඉස්සරහට යනවා ප්‍රශ්නවලට යම් තවක් තව යමක් දැනගන්න තියෙනවා නම් මේ අත උස්සලා මේ කතා කරන්න. නැත්නම් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු වෙනවා. හොඳයි. තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්සේ. දැනට මාස 11කට පමණ පෙර මෙහි පැමිණි ප්‍රථම වැඩසටහනේ සිට <coughs> භාවනා කිරීමට යොමු වුනේමි. දිනපතා නොහැකි වුවද සතියකට දින කිහිපයක් හෝ පැයක් පමණ කාලයක් භාවනා කරමි. කැමැත්ත ඇතත් සෑම දිනකම එලෙස කිරීමට නොහැකි වේ. පරයන්ක භාවනාව ආනාපාන වාතය නාසය අග ස්පර්ශ වී යන අයුරු බලා සිටිමි. මුලදී එහි ලක්ෂණ බැලුව අතර පසුව එහි මුල මැද අග බැලිමි. එවිට ආශ්වාස ප්‍රාශ්වාසය ආයාසතර බවත් එහි ඒකාකාරී ස්වභාවයක් දැනෙන නිසා ටික වේලාවකින් වෙහෙසතර බවක් දැනේ. මේ නිසා වාතය ඇතුළු වීමට සහ පිටවීම දෙස එම දැනීම පමණක් බලා සිටිමි. වඩා පහසු සහ සැහැල්ලු බවක් දැනේ. එහිදී ලක්ෂණ නම් මුල මැද අග ආයාසයෙන් තොරව සිටිමි. ශබ්දයක් ශබ්දයක් ශබ්දයක් වදාගත් විට දැන් අඩුව ඇතත් සිටිවිලි විටින් විට පැමිණ පීඩා කරයි. ශබ්දයෙන් බාධා වීම දැන් අඩුව ඇතත් සිටිවිලි විටින් විට පැමිණ පීඩා කරයි. සක්මන් භාවනාවේදීද පාදයට දැනෙන ස්පර්ශය දෙස බලා ගමන් කරයි. සිතුවිලි බාධා කරයි. එවිට වීරය මදක් වැඩිකොට එය මැඩ පවත්වා සක්මන් කරමි. මෙම අවස්ථා දෙකේදීම විනාඩි 40ක් පමණ ගිය පසු අලස බවක් ඇතිවේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව සහ මෙම අත්දැව් භවයේදීම නිර්වාණ සාක්ෂාත් වේවායි පතමි. 네. මොකුත් ඇත්තටම මේ විශේෂ උපදේශයක් දෙන්න දෙයක් නැහැ. කරගෙන ගිහිල්ලා තිනවා හොඳින්. ඒ කියන්නේ ටික ටික අපේ සතිය දියුණු වෙනකොට හිත يعني වෙනත් සිතුවිලි වලට යන ගතියත් අඩු වෙනවා. හැබැයි මෙතෙන්දී සිතුවිලි දැන් ටික ටික ගියයි කියලා ඒ තරම් ඒක අර කරදරයක් කියන මොහුනුවරින් බලන්නේ නැතුව අපිට පුළුවන් නම් දැන් සිතුවිලි වලටත් යනවා. හැබැයි සතිය කඩා ගන්න නැතුව ලොකු හානියක් කරගන්න නැතුව සිත නැවතත් මේ අරමුණට එනවා නම් ඒ කියන්නේ ලොකු ප්‍රශ්නයක් නැහැ. දැන් අපි අර සිතුවිල්ලට යනවා කියලා මේක අපි අර බලාපොරොත්තු වෙනවා නම් මේකේම රූල් එම අරන් යන්න. එතකොටත් පොඩි මේ හිතට එනවා පොඩි නිකන් මේ අසහනකාරී බවක්. මොකද අපේ බලාපොරොත්තුව තියෙන්නේ 100%ක්ම එක සිතුවිල්ලකටවත් යන්නත් බෑ. සද්දෙට කැඩෙන්නත් බෑ. වේදනාවට කැඩෙන්නත් බෑ. ඔන්න ආනාපාන සතියේම යන්න ඕනේ. එහෙම ඉතින් වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා පොඩ්ඩක් ඔය හැලහැප්පීම් වලට ඉඩ දීලා අන්න සිතවිල්ලකට යනවා. ගිහිල්ලා හැබැයි Taman යම් අවස්ථාවක දැනගන්නවා. දැනගත්තට පස්සේ බොහොම Tamanට දේශ කරන්නේ නැතුව, ඒ කියන්නේ ඒ වෙච්ච දේයින් පසුතැවෙන්නේ නැතුව එන්න ආපහු අරමුණට. දැන් අපි හුඟක් වෙන්නේ අර යාමට වඩා හානියක් වෙනවා අපි මේ යාම ගැන හිතේ ඇති වෙන පසුතැවිල්ලට. ඒ පසුතැවිල්ලත් කඩාගත්තා නම් ඔය ගිය දේ ගියා. එයා නමුත් ඔන්න දැන් ආවා. දැන් මේ ගිය එක ගැන නෙමෙයි කරදර වෙන්නේ. දැන් ඔන්න නැවතත් හිතෙන් හිත අරමුණට පැමිණියා. පැමිණියට පස්සේ නැවතත් සතුටින් යන්න. ඉතින් කාලයක් අර අපි මේ දැන් ආනාපාන අරමුණේ සතුට එනකොට හිතම තේරුම් ගන්නවා මේ එළියට ගියාම හරි කරදරයි. මොකද එළියේ තියෙන්නේ හැමතිස්සෙම තමන්ගේ ඒ කලින් ඇසුරු කරපු බොහොම දරනඩු අරමුණු, ඊටාම පීඩාකාරී අරමුණු මේ ආනාපානට වෙලා ඉන්නේ ඊට වඩා සැහැල්ලුයි කියලා හිතම තේරුම් ගන්නවා. ඒ අවස්ථාවේදී ඇත්තම මේ ආනාපාන සතිය හරිම සුන්දර වෙනවා. හරිම ලස්සන වෙනවා. එතකොට හිත යන්නේ නැහැ පිට. ඔන්න අපි ඉතින් එතකොට හිත එකඟ වෙලා නැත්තම් සමාධිගත වෙලා කියලා කියනවා. මොකද හිතටම තේරිලා මේ ආනාපානියත් එක්ක ඉන්න එක මේ හුස්ම රැල්ලත් එක්ක ඉන්න එක පීඩාවෙන් අඩුයි. එහෙම නැත්නම් කරදර වලින් අඩුයි බොහොම සාමකාමී ශාන්තයි කියලා අන්න හිතටම තේරිලා. ඒ නිසා එයා එළියට මොකක් හරි හේතුවක් නිසා ගියත් එයාම නැවත එනවා. ඉතින් අර ඒ හින්දා මේක ගන්න ටිකක් සැහැල්ලුවෙන් මේක ටිකක් ගන්න මේ නිකන් අර දරදඩු කළා බලෙන් තරවටු කළා ගෙනියනවා වෙනුවට හිතටම කරුණු ඒත්තු ගන්න ඕන විදිහට මේක ගන්න. එතකොට ඔන්න හිත පිට ගියත් ඔන්න ඒ වෙලාවේ යාට තේරිලා ඔන්න ආපහු එනවා. ඒකට අනුග්‍රහ කරන්න. අරගෙන ඇවිල්ලා ඔන්න ආපහු තියාගෙන යන්න. ඔන්න ආයෙ ඉතින් මොකට හරි කැඩෙනවා. ආයෙ ඔන්න හිත එනවා. අරගෙන යනවා. ඉතින් අර සතිය දියුණු වෙන්න දියුණු වෙන්න Tamanටම තේරෙනවා දැන් ඉස්සර තරම් අරමුණු වල මුලා නොවි ඉන්න ස්වභාවයක්. දැන් කලින් නම් අපි විවිධාකාර දේවල් හිත හිතා සෑහෙන කාලයක් මිඩංගු කරනවා. දැන් අපේ භාවනාව දියුණු වෙනවා නම් විශේෂයෙන්ම විපස්සනා භාවනාව අනිවාර්යෙන් මේ විදිහට අපි අරමුණු වල අතෝරක් නැතුව යන ස්වභාවය. අරමුණු වල අතරමං වෙලා විවිධ කල්පනා ලෝකවල මේ ඉන්න ස්වභාවය අඩු වෙන්නම ඕන. ඉතින් අපි භවනා කරන කාලයේ විතරක් ඒ පැය හරි දෙක හරි ඒක කළා. ඊළඟට විවිධාකාර දේවල් ඔහේ ඔහේ කල්පනා කර කර ඉන්නවා නම් ඒ කියන්නේ අපි කරන භවනාවට සෑහෙන බාධායි. ඒ නිසා තමන් උත්සාහවත් වෙන්න මේ අනිත් කාල වේලාවදිත් විවිධාකාර নানা ප්‍රකාර අරමුණු වලට යන්න නොදී මොකක් හරි මන මේ වැටහීමක් එක්ක ඉන්න. එක්ක කය කය කයේ සිද්ධ වෙන දෙයක් එක්ක බලාගෙන ඉන්න. එහෙම නැත්නම් මේ පාදයන් ස්පර්ශ වෙන දෙයක් එක්ක බලාගෙන ඉන්න. පුළුවන් තරම් හිත ආරක්ෂා කරගන්න. එතකොට අන්න තව තව තවත් හිතේ සංසිඳීමක් ඇති වෙලා අන්න හිත පිට ගියත් එයාම ඔන්න එන්න ගන්නවා. එතකොට ඉතින් මේ ටික හැදිලා එයි. ඉතින් උත්සාහයෙන් කරගෙන යන්න. එතකොට තව දුරටත් දියුණු වෙන්න පුළුවන්. හොඳයි. කරුතර ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව ආනාපාන සති භාවනාව වැඩිීමේදී මුලින් මම මෙතන ඉඳගෙන සිටිනවා කියා සතියෙන් භාවනාවට යොමු වුණත් අතරමඟදී සිත වෙනත් සිතුවිලි වලට මූලිකත්වය දෙයි. එසේ නැතහොත් අතීතයට යයි. අතීතයේ යම් යම් නොඇදගත් සිද්ධි ගලාගෙන එයි. ටික වේලාවකින් නැවත ආනාපානයට පැමිණියත් යලිත් විසිරීම සිදුවේයි. ඒකාකාරී ලෙස සතිය හසුරවා ගන්නේ කෙසේදයි කියා নমස්කාර පූර්වකව පිළිතුරු අපේක්ෂා කරමි. ඔව් ඉතින් මේක මේ එහෙම අපි එකපාරට මේක කරගන්න බෑ. ඒක තමයි අපි මුලින්ම තේරුම් ගන්න තියෙන්නේ. කියන්නේ මුල් කාලයේදී වීරය මුල් කරගෙන යන්නම වෙනවා. මොකද අපිට මේ දැන් අර <clears throat> මං කලින් එක්කෙනාට උත්තරයක් දුන්නේ ඒ කියන්නේ ටිකක් දුර දැන් මේක ගිහිල්ලා තියෙනවා. ඒ නිසා යාට ඒ විදිහට තැහැල්ලෙන් යන්න පුළුවන්. නමුත් මුල් කාලේදී නම් සෑහෙන්න වීරය මූලික කරගෙන දැන් එළියට ගියා. ඔන්න ගෙනල්ලා මෙතනින් තියාගන්න වෙනවා. අපි අපි මුල් වෙලා ගේන්න වෙනවා. ඉතින් ඒ නිසා දැන් තේරුම් ගන්න තියෙන්නේ අපි දැන් මේ වැඩේට බැහැලයි තියෙන්නේ. ඉතින් ඒ ගැන සතුටු වෙන්න. දැන් අපි වෙනදට නම් හිතට එන තාක් සිතුවිලි ඔක්කොම මගේ කරගෙන ඒවට අනුව අපි වැඩ කටයුතු කළානේ. දැන් එහෙම නෙමෙයි. දැන් හිතට එන සිතුවිලි ඔක්කොම මේ ටිකක් ඔන්න අතීත මතකයක් වශයෙන් අනාගත සැලසුම් කිරීමක් වශයෙන් ඔන්න දකින්න දැන් පොඩ්ඩක් තේරුම් අරන් තියෙනවා. ඉස්සර නම් මතකයක් ආපු ගමන් ඔන්න අපි මේ මතක් වෙච්ච කෙනාට එක්ක කතා කරනවා නැත්නම් ලියුමක් දානවා එයා ගැන හිත හිතා ඉන්නවා. ඉතින් ওই වගේ ප්‍රශ්න තියෙනවා. අනාගත සැලසුමක් ආවමත් ඒ වගේ ඉතින් ඒ ලෝකෙට ගිහිල්ලා අපි අතරමං වෙලා ඉන්නවා. නමුත් දැන් එහෙම දෙයක් නැහැ. දැන් අපි ඔන්න අතීත මතකයක් ආවම ඔන්න මතක් වීමක් මේ තියෙන්නේ කියලා තේරුම් අරන් තියෙනවා. අනාගත සැලසුමක් ගැන මතක් වුණාම හිත කියන්න ගත්තාම ඔන්න මේ සැලසුම් කිරීමක් කියලා තේරුම් ගන්න තියෙනවා. ඒ පමණට සතුටු වෙන්න. දැන් ඔය ඒ ඔය අවබෝධයවත් හුඟක් දෙනාට නැහැ. එක්කෝ ඉතින් අතීතයේ හිත දුවනවා, එක්කෝ අනාගතයේ හිත තියෙනවා. ඉතින් ওই தත්ත්වය තමයි දෝලණය වෙන්නේ. දැන් දැන් මේ භාවනාවකට පින් සිද්ධ වෙන්න අපි පුළුවන් තරම් වර්තමානයේ හිත පවත්වන්න උත්සාහවත් වෙනවා. ඉතින් යම් අවස්ථාවක අපිටම අතීත මතකයක් ආවා නම් ඒකට කිසිම වැදගත්කමක් දෙන්න එපා. දැන් ප්‍රධාන දේවල් මතක් වේවි. ප්‍රධාන Tamanට සිද්ධ වෙච්ච දේවල් ඔක්කොම මතක් වේවි. නමුත් මේ අවස්ථාවේදී කිසිම වැදගත්කමක් දෙන්න එපා ඒවට. අපි වැදගත්කමක් දුන්නොත් තමයි අන්න ඒක දිගින් දිගට යන්නේ. ඒක නිකම්ම ඔහෙ මතකයක් මතකයක් කියලා මේ අතහැරලා දාන්න. මතකයක් මතකයක් කියලා ඒක නිකන් අර தත්ත්වේ බාල කරන්න. යාගේ තියෙන ශක්තිය බාල කරන්න. ඊළඟට අනාගත සැලසුමක් වුණත් කොයි තරම් මේ බල සම්පන්න සැලසුමක් වෙන්න පුළුවන්. Taman බලාපොරොත්තු වෙච්ච දෙයක් ඔන්න දැන් මතක් වෙලා ආව වෙන්න පුළුවන්. ඉස්සරහට කරන්න තියෙන ලොකු දෙයක් ගැන කල්පනා වුණා වෙන්න පුළුවන්. නමුත් ඒකටත් අනුග්‍රහ කරන්න යන්න එපා. මේක මේ වැදගත් දෙයක් කියලා අපි එයාට ලකුණු දුන්නොත් තමයි ඔන්න අපි අහුවෙන්නේ. ඒ වෙනුවට පුළුවන් තරම් ලකුණු නොදී මෙයා මේ නිකන් සැලසුමක් නැත්තම් සැලසුම් කරනවා සැලසුම් කරනවා plan කරනවා plan කරනවා මොකක් හරි කියලා එයාගේ ඒ தත්ත්වේ බාල කරන්න. ඒ එන හිතුවිලි මේ සමූහයේ තියෙන මේ ශක්තිය බාල කරන්න එයාට කිසිම වැදගත්කමක් දෙන්න එපා. එහෙම වැදගත්කමක් නොදුන්නා නම් අන්න ඒගොල්ලෝ දුර්වලලා යනවා. ඉතින් ඒ නිසා මුලදී අර අපි අහුවෙන ගතිය තියෙනවා. හැබැයි ටික ටික සතිය දියුණු වෙනකොට අහුවෙලා ඒ අතරමං වෙලා ඉන්න කාල පරාසය අඩු වෙනවා. අපි අඩු කාලෙකින් ඉක්මනට අපේ අරමුණට එනවා. ඉතින් මුලදී පොඩ්ඩක් ඉතින් බලෙන් නැවත නැවත මේකට දාන්න වෙනවා. ඉතින් ඒ හැර වෙන මේ මේ කෙටි මාර්ග නැහැ. නැවත නැවත මෙතෙන්ටම දාන්න කාලයක් යනකොට හැබැයි හිතම තේරුම් අරගෙන වැඩේ කරන්න පටන් ගන්නවා. හොඳයි. ගරුතර ස්වාමින් වහන්සේ භාවනා කරන විට සිත වෙන අරුමුණු කරා යන විට එය නැවත භාවනාවට හරවන්නේ කෙසේද? එය පහදා දෙන්න. මම හිතන්නේ පිළිතුරු ලැබෙන්න ඇති කියලා. අපි ඒ හින්දා ඊළඟ ප්‍රශ්නෙට යමු. ඇතරම මේ බලන්න මේ කියන්නේ මූලකමටහනේ හොඳට හිත තියෙන වෙලාවට අනිත් ඒවා ඉන්නේ නැහැ. ඒ නිසා බලන්න මේ අපි දැන් මූලකමටහනක් කියලා දීලා තියෙන හැබැයි ඒ තරම් රසවත් අරමුණක් නෙමෙයි. දැන් අපි සාමාන්‍යයෙන් බලාපොරොත්තු අපේ සාමාන්‍යයෙන් ඔන්න දැන් අපි හොඳ චිත්‍රපටියක් බල බලා ඉන්නවා නම් හොඳ සින්දුවක් අහා ඉන්නවා නම් අපිට ආයේ අලුතෙන් මතක් කරන්න දෙයක් නැහැ. ඔන්න ඒකෙම අතරමං වෙලා ඉන්නවා. නමුත් දැන් මෙතන අපි මේ දීලා තියෙන මූලකමට අහන අපේ අවධානය පවත්වන්න ඕන අරමුණ ඇත්තටම හරි ඒකාකාරී අරමුණක්. කෙලස් අඩු අරමුණක්. ඉතින් ඒ නිසා හරිම කම්මැලි හිත ඉතින් වෙනත් දේවල් වලට පයින්නෝ. බලන්න හැබැයි පොඩි මොකක් හරි මේ මේ දීලා තියෙන කමටහනේ විස්තර ටිකක් බලන්න උනන්දු වෙන්න. අපි තුමු ආනාපාන සතිය නම් දැන් මේක කොහෙද හටගන්නේ? කොහෙද තේරෙන්නේ? නැත්තම් මේකේ මුල මට අල්ලගන්න බැරිද? මේකේ මුළු පරාසයම අල්ලගන්න බැරිද? නැත්නම් දැන් මේ පාදයේ පොළවේ වදිනකොට මට මේ කොතනද හරියටම වදින්නේ කියලා තේරුම් ගන්න බැරිද කියලාගේ පොඩ්ඩක් නිකන් හිතට වැඩක් දෙන්න. හිතට යම් උනන්දුවක් ඇති කරගන්න මේ කරන වැඩේ සම්බන්ධයෙන්. එයාට සෑහෙන මේ ගැන ලොකු කියන්නේ අවධානයක් යොමු කරන්න යම් මේ ඉලක්කයක් දෙන්න. එතකොට එයාට තේරෙනවා මේ මේක දැන් මං වෙන වෙනම කල්පනා කර කර හිටියොත් මේකේ සෑහෙන දෙයක් මට අහිමි වෙනවා. නැත්තම් මගේ අවධානයෙන් ගිලිහිලා යනවා. මට අතහැරෙනවා. ඒ නිසා අන්න එයාට කරන්න කටයුත්තක් තියෙන නිසා එයා මේ වැඩේ කරනවා. ඒ නිසා මේ කරන මූලකමටහනට දීලා තියෙන භවනා අරමුණට සෑහෙන මුල් තැනක් දෙන්න. ඒක තර්කානුකූලව කරලා කියන්න මෙයා හිතට කාවද්දන්න. කාවද්දලා අන්න ඒක ටිකක් වැඩියෙන් බැහැගන්න. ඒකේ ඉන්නා තරමට ඒකේ හොඳට යෙදෙන තරමට අන්න හිත වෙන තැන් වලට යන එක අඩු වෙලා යනවා. හොඳයි. ගරුතර ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී මා සමාධිගත වීගෙන එන විට මගේ හුස්ම නොවැටේනේය. හුස්ම ගන්නවා නොදැනීම යන්නේය. එසේ වෙන්නේ ඇයි? හොඳයි. ඕක හැබැයි අහන්න ගියොත් නම් ඕක අවුල් වෙනවා. ඒ කියන්නේ දැන් එසේ වෙන්නේ ඇයි කියලා හේතුව නෙමෙයි යතන අවශ්‍ය වෙන්නේ. එහෙම වෙන්න ඉඩ දෙන්න. ඒක බුදුරජාණන් වහන්සේ කියන්නේ දැන් පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්කති. පස්සම් භයං කාය සංඛාරං පස්ස සිස්සාමිති සික්කති. දැන් මේ හිත බොහොම තැම්පත් වෙනවා ආනාපාන සතියත් තැම්පත් වෙනවා. හුස්ම රැල්ල සෑහෙන්න ඕන දැන් සියුම් වෙලා. ඉතින් ඒ වෙලාවේදී දැන් හිතන්න ගියොත් එහෙම මොකද්ද මේ වුනේ කියලා ඔන්න ආයි අවුල් වෙනවා. ආයි අවිස්සෙනවා. එහෙම නෙමෙයි. ඔන්න දැන් තැම්පත් වෙනවා. තමන් මොකක්වත් බය වෙන්නේ නැතුව මේකට හේතු හොයන්න යන්නෙත් නැතුව මැරෙයි කියලා හිතන්නෙත් නැතුව මොකක්වත් නැතුව එහෙම්ම තැම්පත් වෙන්න ඉඩ දෙන්න. පොඩ්ඩක් මේ එකඟ වෙන හිතට අනුග්‍රහ කරන්න. එතකොට මේ එකඟ බව තව තව තහවුරු වෙනවා. මේ සංසිඳිච්ච ස්වභාවය තව තහවුරු වෙනවා. එතකොට ඇත්තටම මේක දැනෙන්නේ නැති තරම්. දැන් මුලදී ඔන්න ආස්වාසය හොඳට තේරුණා. මෙන්න මේකයි ආස්වාසය කියලා. ප්‍රාස්වාසය හොඳට තේරුණා. මෙන්න මේකයි ප්‍රාස්වාසය කියලා. නමුත් ඕක හොඳට හොඳට තව තව තැම්පත් වෙන්න තැම්පත් වෙන්න මේ දෙකේ වෙන් කරගන්න පුළුවන් හැකියාව අඩු වෙලා යනවා. දැන් කාගේද කියලා මට පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද ප්‍රශ්නේ? ඔව් මේ දැන් මෑනියෝ හුඟක් කල් මේ தත්ත්වය අත්දකින්නවද? ඔව් පොඩ්ඩක් මේකට කියන්නකො. ළඟදී දැන් කියන්නේ කොච්චර කාලයක් දැන් භාවනා කරන්න පටන් අරන්? දැන් අවුරුද්දක් විතර වෙනවා. අවුරුද්දක් විතර වෙනවා. දැන් දැන් දැන් වාඩි වුණ ගමන් ওই විදිහට සංසිඳිලාද? වෙලා යනකොට සමාධිගත වෙනවා. ඔව්. ඊට පස්සේ පුස්ප වැටෙනවා දැනෙන්නේ නැහැ මට. එතකොට සමාධිගත වෙනවා කියන එකෙන් අදහස් කළේ මොකද්ද? හිත හිත තැන්පත් වෙන විදියට. ඒ කියන්නේ ඒ අරමුණේම තියනවාද? එතකොට හිතට වෙන සිතුවිලි එන්නෙත් නැද්ද? එන්නේ නැහැ. හොඳයි. එතකොට නිින්ද යන ගතියක් එහෙම තියනවාද? නැහැ. එහෙමත් නැහැ. හොඳ අවදිමත් බවක් තියනවාද? අවදිමත් බවක් තියනවා. එතකොට සක්මනේදී එහෙම කොහොමද අත්දකින්නේ? සක්මන කරගන්න පුළුවන්. ඔව්. සක්මනේදී අපි තුමු දැන් මෙනෙහි කිරීමක් එක්කද කරන්නේ? එහෙමයි. මෙනෙහි කරනවා. ඒ කියන්නේ පාදය පොළවේ වදිනකොට වම කියලා කියනවාද? ඔසවනවා, තබනවා, යවනවා, ඔසවනවා, යවනවා, තබනවා කියන විදිහ තමයි මම කරන්නේ. එතකොට ඔසවනකොට ඔසවනවා කියලා මෙනෙහි කරනවා. යවනකොට යවනවා කියලා මෙනෙහි කරනවා, තබනකොට තබනවා කියලා මෙනෙහි කරනවා. දැන් ඔතන ඔය දැන් පරයන්කදී අර මට්ටම අත්දකින්නවා නම් දැන් බලන්න එහෙම මෙනෙහි නොකර මෙනෙහි කිරීමත් නතර කරන්න. මෙනෙහි කිරීමත් නතර කළා මේ ඔසවද්දී දැන් තියෙනවානේ පාදේ ඔන්න පොළවේ මේ වැදිලා තිබුණා. ඒ වැදිච්ච එක දැන් ඔන්න ගිලිහුණා. ඔසවනකොට. ඔසවලා දැන් ඔන්න එසවීමේ ක්‍රියාවලියේ තියෙනවානේ මේ සෑහෙන ප්‍රදේශයක්. ඒ මුළු ප්‍රදේශයම අල්ලගන්න උත්සාහත් වෙන්න. දැන් ඔන්න පොළවෙන් ඔන්න ගිලිහෙනවා. ගිලිහුණාට ගිලිහෙද්දි දැනෙන්නේ මොකද්ද? තමන්ට සහැල්ලුවක් දැනෙනවද? නැත්තම් මොන හරි මේ රිදිල්ලක් කැක්කුමක් වේදනාවක් දැනෙනවාද? ඒ ඔක්කොම ටික දැනුවත් වෙන්න. ඊළඟට ඔන්න ගෙනියනවා. ගෙනියද්දි කොහොමද ධනේස් වලට මොනා හරි දැනෙනවද? නැත්නම් යතිපතුල් වලට මොනා හරි දැනෙනවද? ඒවත් දැනුවත් වෙන්න. ඊළඟට ඔන්න තබන කොටත් බලන්න දැන් මේ ඉස්සෙල්ලා තබන්නේ විලුඹද නැත්නම් ඇඟිලිද කියලා ඒවත් බලන්න. ඒ ඔක්කොම විස්තර බලන්න දැන් මෙනෙහි කිරීම අවශ්‍ය නැහැ. මේ බලන්න කරලා දැන් මෙනෙහි කිරීමකින් තොරව යන්න පුළුවන් වෙයි. බලන්න හිත පිට යනවා නම් ආයෙත් පොඩ්ඩක් මෙනෙහි කරන්න. ඕනම් මුලදි මෙනෙහි කළා හිත එකඟ වුණාට පස්සේ හිමීට මෙනෙහි කිරීම අතහැරලා කරන්න ගන්න. දැන් තව දුරටත් ඔහොම කියන්නේ සක්මනේදී තව හොඳට දැන් හිත එකඟ වෙනවා නම් ඒ එකඟ බවම අරන් යන්න මේ ඉඳගෙන කරන භාවනාවට ගියාට පස්සේ දේරෙයි ඉක්මනටම තවත් ඉක්මනටම ආස්වාස් ප්‍රාසාවේ සංසිඳෙනවා. එතකොට ඒකටත් අනුග්‍රහ කරන්න මේ සංසිඳිලා එකඟව පවත් පවත්වන්න දැන් එක දිගට පැයක් විතර එහෙම පවත්වන්න පුළුවන්ද? පුළුවන්. එහෙමනම් අපිට පුළුවන් දැන් මීට කලින් කයේ දැනෙන දේවල් වල එහෙම නිරීක්ෂණයක් කළා නැද්ද? කරලා තියෙනවා. කළා තියෙනවද? මොනවද තේරුනේ? සතිපට්ඨාන සූත්‍රය ගැන පොඩ්ඩක් කායනුපස්සන එහෙම කරලා තියෙනවා. ඔව්. ඒ වගේ අර දැනීම ඇති වෙනවා. ඔව්. ඒ නිසා ඒ කියන්නේ දැන් මුලින්ම පටන් ගන්න දැන් ඉස්සෙල්ලා ආනාපාන සතිය ඔස්සේ ගිහිල්ලා හිත එකඟ බවක් ඇති කරගෙන ඒ එකඟ බව පාවිච්චි කරන්න දැන් මේ වදින තැන් තියෙනවානේ. දැන් මේ වාඩිලා ඉන්නකොට මේ පාදවල යම් යම් කොටස් එකට ස්පර්ශ වෙනවා. ඊළඟට අත් දෙක මෙහෙම තියන් ඉන්නවනම් මෙතන ස්පර්ශ වෙනවා. ඒ තැන් වලට යොමු කරන්න. අවධානය යොමු කරන්න. යොමු කළා පොඩ්ඩක් නිකන් එතන අවධානයෙන් ඉන්න. නිකන් මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් විමසුම් නුවණකින් සොයනාසුලුව එතන රැඳිලා ඉන්න. ඊළඟට ආයි එතන නිකන් ඒ තරම් දෙයක් නැත්තම් වෙන තැනක් නිකන් මතුවෙනවා නම් තේරෙන්න අන්න එතනට යොමු කරන්න අවධානය. යොමු කළා එතන හොඳට නතර වෙලා එතන හොඳට බලන්න. ආයි තව තැනක් එනවා නම් ආයි බලන්න. මේ විදිහට දැන් අර ආනාපාන සතිය හරහා හැදිච්ච සමාධිය එකඟ බව දැන් මේ කය පුරාම යහුසුලුව ඉක්මන් ටික්මන්ට දැන් යොදන්න හැකියාව ගන්න ඕනේ. ටක් ගාලා කොහේ හරි මතු වුණා ඔන්න එතන ටක් ගාලා දැම්මා. එතන බැලුවා. තව කොහේ හරි දතුනා එතනට දැම්මා. එතන බැලුවා. ඒ වගේ අර දැන් එකඟ බව දැන් මේ හිතන නිකන් ආයුධයක් කියලා. දැන් මේ ආනාපාන සතිය හරහා හදාගත්තේ ආයුධයක්. ඒ ආයුධය දැන් අපි මේ පාවිච්චි කරන්නයි හදන්නේ. කය පුරා විවිධාකාර දේවල් දැනෙනවා. ඒවට ටටක් ගාලා යොහුසුලුව මේ ඒ ආයුධය පාවිච්චි කරලා ඒවා බලනවා. නිරීක්ෂණය කරනවා. ඒවට මොකද වෙන්නේ කියලා. පොඩ්ඩක් ඒ හින්දා අර එකඟ භවයේ දැන් දිගට ඉන්නේ නැතුව ඒකඟ බව පාවිච්චි කරන්න කයේ දැනෙන දේවල් නිරීක්ෂණය කරන්න. වේදනාවක් දැනෙනවා නම් බලන්න ඒකත් පුළුවන්ද කියලා. හොඳ එකඟ බවක් තියෙනවා නම් ඒක වුණත් දැන් පුළුවන් ඇති බොහොම මධ්‍යස්තව ඒකත් එක්ක ගැටෙන්නේ නැතුව බලන්න පුළුවන්කමක් ඇති වෙලා තියෙයි. ඔහොම කළා පොඩ්ඩක් ආයි මට විස්තරේ කියන්න. හොඳයි. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මගේ මූල කර්මස්ථානය ආනාපාන සතියයි. මම අද පරයන්ක භාවනාව පැය 4ක් පමණ කළෙමි. මම දැන් මෙතන තියා භාවනාවට අනුගත වෙමි. එවිට ප්‍රකට වන්නේ කයේ ඇති දැනීමේ ස්වභාවයක් පමණි. පළමු කොට එය ඇති වී නැති වී යන බව වැටහේ. ටික වේලාවකින් එම දැනීමේ ස්වභාවය වේගවත් වේ. එය අතිශය වේගවත්ය. ඇතිවීමක් නොපෙනේ. ටික වේලාවක් මේ සියල්ල නැති වී සිත සංසිඳන තත්වයකට පත්වේ. මෙහිදී අති ස්තවනේ වේලාවකින් මේ සියල්ල නැති වී සිත සංසිඳන තත්වයකට පත්වේ. මෙහිදී ආනාපාන සතියට ඔව් කාගෙද කියලා පොඩ්ඩක් කියන්න එහෙනම් ඔව් ආනාපාන සතියට හිත යොදන්න ඕනේ කියලා දහන්නේ <laughs> හරි මහත්යම කියවන්නම් මේදී අධ්‍යාන පස්සනවා ආ මේ මේ මයික් මයික් එක චුට්ටක් වෙන ඉදිරියට තියාගන්න. ඔව් හරි. නිත්‍යානුපස්සනා ඥානය, විරාගානුපස්සනා ඥානය, නිරෝධානුපස්සනා ඥානය, පටිනිස්සග්ගානුපස්සනා ඥානය වතේ මෙම අවස්ථාව මම අවබෝධ කරගතිමි. භවහන්දේට නිරෝගීත්ව පාප. හා ඒ කියන්නේ දැන් ආනාපාන සතියෙම ගියා. ඔව්. ආනාපානසතිය දැන් ප්‍රකට වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මට අර හොඳයි. ධාත්මස්කාරය කියලා ඉස්සෙල්ලා මේ කිව්වේ ධාත්මස්කාරය තමයි ප්‍රකට වෙන්නේ. හොඳයි. දැන් ඒ ධාත්මස්කාරය ප්‍රකට වෙලා ඉස්සෙල්ලා ධාත්මස්කාරය ඇත්වීම් නැතිවීම් දෙක වැටෙනවා. වැටුණාන් පස්සේ ඒක ටික වෙලාවක් තිබිලා ආපහු ඒ අර මේ දැනීම් ස්වභාවය වේගවත් වෙනවා. හොඳයි. අතිශයම වේගවත්. එතකොට අර එතන අපිට කාලයක් නියම කරන්න බෑ, තනක් නියම කරන්න බෑ. මේ ඒක වේගවත් වෙනවා එතකොට එතන ඒ ඒ වේගවත් බවත් එක්ක හොඳට ඉන්න පුළුවන්ද? පුළුවන්. එහෙම ඉන්නකොට ඒක සංසිඳෙනවා. ඔව් සංසිඳලා. හොඳයි. හොඳයි. ඒ සංසිඳිච්ච ස්වභාවයත් හිත දැන් පවත්වන්න පුළුවන්ද? පුළුවන්. පුළුවන්. නිකන් ඒතන ඉන්නකොට නිකන් කඩා වැටීම් හරිය නිකන් ඔළුව කඩන් වැටෙනවා. හරිය මොකුත් නැද්ද? එහෙම මොකුත් නැහැ. සතිය තියෙන වෙලාවට හොඳට. සතිය තියෙන හොඳට. හොඳයි. ඒ වෙලාවේදී තේරෙන්නේ හිත මොන අරමුණේ තියෙනවා වගේද? හොඳයි. හොඳයි. දැකත්තෙන් තියෙන එක නෑ ඔව් මං අහන්නේ දැන් අපිටම දැන් බලන් හිටියානේ මේ මොකක් හරි කම්පන ස්වභාවයක් ඒක දැන් දුර වෙලා ගියා ඒක දැන් සමනය වුණා ඒ සමනය වුණාට පස්සේ හිත හිත ගන්න අරමුණක් වශයෙන් මොකක් හරි තේරෙනවා අර අරමුණක් වෙන්නේ ආපහු අර මේ අර වේගවත් භාවයටම අර තත්ත්වෙටමපත් වෙනවා හොඳයි අර අර தත්ත්වය ආයි අල්ල ගන්නවද? ඔව් ඒ தත්ත්වයට ආපහුපත් වෙනවා ආපහු ටික වෙලා ගියම ආපහු වේසිත සංසිඳනවා. ඒ විදිහට තමයි යන්නේ. හොඳයි. දැන් ඊට පස්සේ දැන් දැන් මහත්තයා මේ යමක් වැටහුණා කියලා ලියලා තියෙන්නේ මොන වගේද ඒක උනේ? දැන් මම ඒක අර ආනාපානි පාන්තත් සමාධිත්වයට අනුව අර දබාන් පස්සනා තියෙන සාමාන්‍ය ඒ අනුව මට එතන වැටුනේ මෙහෙම දැක් වෙනවා කියලා. අර ඇතුවීම් නැතිවීම් දෙක ඉස්සෙල්ලා වැටෙනවා ඒක මම අර උදේ විඥානීය වශයෙන් මම තේරුම් ගත්තා. තේරුම් ගත්තා. ඊට පස්සේ අතිශය වේගයෙන් එතන නැති වෙන විතර අන්ත්‍ය වශයෙන් මට වැටුණා. ඔව්. එතකොට අනිත්‍ය එතකොට අතන විරාගත් අනිත්‍යානුපස්සනානකොට එතන අපිට අල්ලගන්න දෙයක් නැහැ. එතන රාගයක් කරන්න දෙයක් නැහැ. ඒක විරාගය කියලා මම අවබෝධ කරගත්තා. ඊට පස්සේ මේම කියලා සංසිඳීමේ අවස්ථාවේදී මම මේක අර පටිච්චානුපස්සනාව වශයෙන් තමයි අවබෝධ කරගත්තේ. හොඳයි. ඒ කියන්නේ මේ ටික ඒ කියන්නේ එතන එතන කියන්නේ පත් වුණාට පස්සේ එතනදී හිතන්න යන්න එපා මොකක්වත්. එතෙන්දී මොකක්වත් හිතන්න යන්න එපා. දැන් ඔන්න තියෙනවා මෙහෙම වේගවත් කම්පන ස්වභාවයක් තියෙනවා. ඒ කම්පන ස්වභාවය දිහා හොඳට සාවධානව බලාගෙන ඉන්න. බලාගෙන හිටියට පස්සේ ඔන්න ඒක දුර වෙලා ගියා. ඔන්න සමනේ වුණා. ඒ සමනේ වුණාම ආයිත් අරකට යන්න එපා දැන්. අර කම්පන ස්වභාවය ආයි ලාවට මතුවේ. ඒක දැන් අරමුණු කරන්න යන්න එපා. ඒ වෙනුවට මේ සංසිඳිච්ච ස්වභාවයේ හිත පවත්වන්න පුළුවන්ද කියලා බලන්න. සංසිඳිච්ච ස්වභාවයේ බොහොම සැහැල්ලුවෙන් ඉන්නවා. එතෙන්දි බලන්න නිකන් Tamanටම පරීක්ෂා කරලා පුළුවන් බලන්න හිතට අරමුණක් නෑ දැන්. හිතට දැන් අරමුණක් නෑ. ආනාපාන සතියට දෙන්නත් එපා දැන්. නෑ. ඒ කියන්නේ දැන් ඔන්න සංසිඳුණා මේක දැන් ඔන්න යනවා සංසිඳිලා. දැන් අරහේ කයේ මොනා හරි දෙයක් දැනෙනවා නම් ඒකට දාන්නත් එපා. ආනාපාන සතියට දාන්නත් එපා. හිතුවිලි ආවට ඒවට දාන්නෙත් නැතුව පුළුවන් ද කියලා බලන්න අරමුණකින් තොරව සතිය පවත්වා ගන්න. එහෙම ටිකක් වෙලා පවත්වන්න පුළුවන් නම් අපි තුන් විනාඩි 10ක් 15ක් පවත්වන්න පුළුවන් නම් ඒක තව ටිකක් දියුණු කරන්න. පැය කාලක් භාගයක් පොඩ්ඩක් දියුණු කරන්න. ඔතන තියෙන පොඩි සමාධියක් හදාගන්න. ඒ සමාධි ලක්ෂණය කියන්නේ ටිකක් හැදුනට පස්සේ පුළුවන් ඊට පොඩ්ඩක් තව එහාට යන්න. මේ අර අර ටික මේ ඇත්තටම يعني බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ දැන් ඔහොම ආවට පස්සේ ඒ ඒ தત્ත්වය පවත්වමින් තමයි අර ටික දියුණු වෙන්න ඕනේ. මේ දැන් ඒ தત્ත්වය බොහොම සංසිඳිලා නිදහස්ව පවත්වනවා. අනේ ඒකේ ඔන්න සිතුවිල්ලක් වශයෙන් එනවා. ඒ සිතුවිල්ල ඇතිවිලා නැතිලා යනවා. අන්න අනිච්චානුපසනාවක් වෙනවා. ඊළඟට ඒ ඒකට දැන් ඔන්න මේක දැකලා දැකලම දැන් මේ එන දේවල් ගැන ලොකු කම්පා වීමක්වත් ඇලීමක්වත් නැහැ. ඔහේ යන්න අතහැරලා. අන්න විරාගයක් ඇතුලේ එනවා. ඊළඟට මේවැය දැන් අර ඇතිවීම ස්වභාවය නෙමෙයි නැති වෙන එක දිහා තමයි දැන් නිකන් බැලෙන්නේ. අන්න නිරෝධයක් එනවා. නිරෝධානුපස්සනියාවක් එනවා. ඊළඟට ඉතින් දැන් වැඩක් නැහැ. ඉතින් එනේ දේවල් ඔහේ අතහැරලා දානවා. ඉතින් පටිනිස්කයක් වෙනවා. ඒ නිසා ඉස්සෙල්ලා අර පොඩ්ඩක් තැන හදාගන්න. එතනේ තැන තමයි ඇත්තටම ඉස්සරහට යන විපස්සනා කොටසෙදී අපේ නිකන් මේ පදනම වෙන්නේ. අපේ ඒකට සාපේක්ෂව තමයි අපි ඊළඟට ඉස්සරහට යන්න තියෙන්නේ. නිසා දැන් අර මේ කම්පන ස්වභාවය ඔහොම ඇති වෙලා නැති වෙලා සමනය වුණාට පස්සේ ඒ සමනය වෙච්ච ස්වභාවය දැන් ටිකක් එහාට පවත්තා. එහෙමද? හොඳයි. හොඳයි. තේරුණා. දැන් ටිකක් සැහැල්ලුවෙන් යන්න. සක්මන් භාවනාවත් බොහොම සැහැල්ලුවෙන් කරන්න. ඒ කියන්නේ බල කරලා අරමුණට දාන්න යන්න එපා දැන් හිත. දැන් අර හිත නිකන් සැහැල්ලුවෙන් ඉන්න දෙන්න. ඊළඟට ඕන්නම් හිතට එන දේවල් පොඩ්ඩක් නිකන් නිරීක්ෂණය කරන්න අහු වෙන්න එපා. ආපු දෙයට ඔහොම යන්න අතරින්න. යන්න අතරනවා ආයි අර සංසිඳීමට යනවා. ඒ වගේ ක්‍රමයක් තියෙනවා. හොඳයි. හොඳයි. ඉවරයි නේද? හොඳයි. හොඳයි අද ලිඛිත ප්‍රශ්න අවසానයි. තව කාට හරි මොනා හරි හැමක් දැනගන්න තියෙනවා නම් නැත්නම් තමන්ගේ කමටහනක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් එහෙම අපිට සාකච්ඡා කරන්න පුළුවන්. හොඳයි අලුත් අය කීප දෙනෙක් ඉන්නවා කියලත් මේ සඳහන් වුණා. ඒ නිසා මේ මම පොඩ්ඩක් වචනයක් කියන්නම් මේ සක්මන් භාවනාවයි පරයන්ක භාවනාවයි ගැන. දැන් සක්මන් භාවනාවේදී අපි කරන්නේ පොඩ්ඩක් ඉස්සෙල්ලා සක්මනට යොමු වෙලා ඒ සක්මනේ පොඩ්ඩක් මේ කොනේ ඉඳන් එහා කොනට ඇවිදිනවා බොහොම සැහැල්ලුවෙන්. විශේෂ වේගයක් ගැන පවත්වන්න ඕනේ මෙන්න මේ වේගයේ කියලා මොකක්වත් හිතන්න එපා. මේ පොඩ්ඩක් නිකන් සාමාන්‍ය විදිහට ඇවිදින්න. ඇවිදලා ඔන්න ඊළඟට මේ එන ගමන් බලන්න දැන් මේ පාදය වම් පාදයේ පොළවේ ස්පර්ශ වෙනකොට ඒ ස්පර්ශ වෙන මොහොතේදී ඔන්න වම කියලා මෙනෙහි කරන්න. මම මේ කියන්නේ අලුතෙන් ආපු කට්ටියට භවනාවක් ගැන අත්දැකීමක් නැති අයට ඊළඟට දකුණු පාදයේ පොළවේ ස්පර්ශ වෙනකොට දකුණ කියලා මෙනෙහි කරන්න. ඊළඟට නැවතත් වම් පාදය පොළවේ වදිනවා වම කියලා මෙනෙහි කරන්න. දකුණු පාදයේ පොළවේ වදිනකොට දකුණ කියලා මෙනෙහි කරන්න. එතකොට මේ මෙනෙහි කිරීමෙන් අපිට පුළුවන් හිත පිට යන එක සෑහෙන දුරට වළක්ව ගන්න. ඒ හින්දා මුල් කාලේදී මේ මෙනෙහි කිරීම පාවිච්චි කරන්න. ඊළඟට දැන් ඔහොම සක්මනේ යනකොට සක්මනේ හැරෙනකොට එකපාරට හැරෙන්නත් එපා. පොඩ්ඩක් සක්මනේ කොනට ආවට පස්සේ හිමීට නතර වෙන්න. නතර වෙලා හිටගෙන ඕන්නම් හිටගෙන ඉන්නවා කියලත් එකපාරක් මෙනෙහි කරන්න. මෙනෙහි කළා ඒ අරංගයේ සතිය කඩාගන්නේ නැතුව හිමීට හැරෙන්න. සෙමින් හැරෙන්න. ඒ හැරෙනකොට තියෙන්නේ අර කලින් තරම් පරතරයක් ලොකු පරතරයක් තියෙන අඩි නෙමෙයි ඊට වඩා කෙටි අඩි තමයි තියෙන්නේ. ඒ හැම අඩියක් ගානෙම දැනුවත් වෙන්න. දැන් කෙටි අඩි වලින් තමන් හැරෙනවා. ඒ ඒ එක අඩියක් ගානේ හොඳට දැනුවත් වෙන්න. හැරිලා දැනුවත් වෙලා ඔන්න නැවතත් ඔන්න මේ පැත්ත හැරුණා. එක පාර්ටම ආපහු එන්න ගන්නත් එපා. නැවතත් මේ හිටගෙන ඉන්න බව මෙනෙහි කරන්න. දැන් ඔන්න හැරුණා මේ පැත්ත බලාගත්තා හිටගෙන හිටියා. හිටගෙන ඉන්නවා කියලා මෙනෙහි කරා. ඊළඟට නැවතත් ඔන්න වමයි දකුණ වම දකුණ වම දකුණ කියලා සාමාන්‍ය විදිහට එන්න. ඉතින් ওই විදිහට අපිට පුළුවන් අර හැරෙන තැන කැඩෙන සතිය කැඩෙන්නේ නැති වෙන්න මේ කටයුත්ත කරගෙන යන්න පුළුවන්. ඊළඟට දැන් ඔහොම කරගෙන යනකොට ඉතින් හිතට රටේ එනත සිතුවිලි එනවා. අර කලින් විස්තර කරා වගේ ඒ සිතුවිලි වලට වැදගත්කමක් දෙන්න එපා. පුළුවන් තරම් උත්සාහවත් කරන්න සිතුවිලි බව දැනගත්තට පස්සේ ඔන්න දැන් මම ඉන්න ඕන අරමුණේ නෙමෙයි ඉන්නේ සිතුවිලි වල පැටලිලා ඉන්න බව තේරුම් ගත්තට පස්සේ අවශ්‍ය නම් කියන්නේ කෙලින්ම අරමුණට හිත ගන්න පුළුවන් නම් මොකද දැන් සක්මන කෙරෙනවා කය ඇවිදිනවා හිත ගිහිලා වෙන කොහෙවත් ඉතින් නමුත් ඔන්න යම් අවස්ථාවක Tamanට තේරුණා ඔන්න දැන් ඉන්න ඕන තැන නෙමෙයි මේ හිත ඉන්නේ කියලා තේරුණා ඒ අවස්ථාවේදී නැවත ගන්න මේ තමන්ගේ අරමුණට වම් පාදයේ පොළවේ ස්පර්ශලා නම් තියෙන්නේ අන්න එතෙන්ට අරගෙන වමයි කියලා කියන්නේ. දකුණු පාදේ නම් පොළවේ වැදිලා තියෙන්නේ දකුණ කියලා කියන්න. එතන ඉඳන් නැවතත් වැඩේ කරගෙන යන්න. ඒත් එන්නේ නැත්තම් ඕන්නම් මේ මතකයක් පරණ දෙයක් නම් මතක් වෙලා තියෙන්නේ මතකයක් මතකයක් කියලා ඒක දුර්වල කරලා දාන්න. ඊළඟට අනාගතය ගැන මොකක් හරි දෙයක් මතක් වෙලා නම් ඔන්න සැලසුම් කරනවා හරි මොකක් හරි කියලා ඒකත් දුර්වල කරලා දාන්න. මේ හිත ගිය දේට කිසිම වැදගත්කමක් දෙන්න එපා. ඊළඟට මේ විදිහට සක්මනේ හොඳට මේ යෙදෙන්න මේ ඇස් පියාගෙනත් නෙමෙයි. ඇස් ඇරගෙන කරන්නත් ඕනේ. ඒ කියන්නේ ඇහැ හැබැයි මේ ගාක් වටපිට බලන්නේ නැතුව සාමාන්‍ය නිකන් මේ ලොකු වෙහෙසකින් තොරව ඇහැ ඇරගෙන පවත්වන්න පුළුවන් දුරක් බලා ගන්න. සාමාන්‍යයෙන් අඩි 5ක් 6ක් ඉස්සරහට බලන එක සැහැල්ලුවෙන් කරන්න පුළුවන්. ඒ අඩි 5ක් 6ක් වගේ ඉස්සරහින් බලාගෙන මේ භවනාව කරන්න. ඊළඟට අත් දෙක මේ පද්ද පද්ද යන්න ගියොත් ඕකට ටිකක් බාධා වෙන්න පුළුවන්. ඒ නිසා එක්කෝ අත් දෙක මේ විදිහට ඉස්සරහින් තියාගන්න නැත්නම් පිටිපස්සට තියාගන්න. පස්සේ ඉතින් ඕවා මේ කියන්නේ මේ සක්මන හොඳට පුරුදු වුණාම ඉතින් අත් දෙක දෙපැත්තෙන් තියන් උනත් යන්න පුළුවන්. නැත්තම් මේ විදිහට තියාගෙන උනත් පුළුවන්. ඒ හින්දා මේ අත් දෙකෙන් අර කරගෙන යන වැඩේට බාධාවක් වෙනවා නම් අත් දෙක නිශ්චලව එක්ක මෙහෙම තියාගෙන නැත්තම් මේ විදිහට තියාගන්න නැත්තම් පිටිපස්සෙන් තියාගන්න. තියාගෙන එතකොට සක්මන් භාවනාවේ යෙදෙන්න පුළුවන්. ඊළඟට සක්මන් භාවනාවකින් පස්සෙම හැමතිස්සෙම ඉඳගෙන කරන පරයන්ක භාවනාවක් කරන්න. ඒකටත් ඇවිල්ලා හොඳට අපිටම හිත සංසිඳලා නම් ආනාපාන සතියට දැම්මට ඒත් වැටහෙන්නේ නැත්තම් නිකාන් සැහැල්ලුවෙන් මේ නාසික තමන්ට පුරුදු ආනාපාන සතිය නම් නාසිකාග්‍රේ ප්‍රදේශයේ හිත රඳවගෙන ඉන්න උත්සාහත් වෙන්න. එහෙම නැත්තම් කයට හිත යොදවගෙන කය තුල හිත රඳවගෙන ඉන්න උත්සාහත් වෙන්න. ඊළඟට අපි හිතමු අලුත්ම එක්කෙනෙක් මේ භවනාවට ආදුනිකයි. එයාට අපි හිතමු ඔන්න වාඩි වුණා. වාඩි වුණාට පස්සේ ඉරියව්ව පොඩ්ඩක් සකස් කරගන්න ඉරියව්ව බොහොම يعني දරදඬු විදිහට එහෙම නැත්නම් අතපය හොඟා ක්‍රිදෙන විදිහට තියාගන්න එපා සැහැල්ලු ඉරියව්වක ඉන්න. ඒ කියන්නේ විනාඩි 45ක් නැත්නම් පැය භාගයක්වත් ඒ ඉරියව්ව පවත්වන්න පුළුවන් නම් අන්න ඒ විදිහට ඉරියව්ව පවත්වන්න. ඊළඟට මේ ඇඳගෙන ඉන්න ඒවා වුණත් බලන්න මේ නිකන් කොහේ හරි තද තද වෙලා තියෙනවා නම් ඒ තැන පොඩ්ඩක් බුරුල් කරගෙන පුළුවන් තරම් අර කයට දෙන්න ඕනේ යම්කිසි සැහැල්ලුවක්. කයට දෙන්න ඕනේ යම්කිසි සුවයක්. ඒ කායික සුවය තමයි යන්න හිතේ එකඟ බවකට ඉඩ සලස්සන්නේ. ඊළඟට වාඩි වුණාමත් හිත හුඟා පිට යනවා නම් ඒ අතීතයට යනවා නම් අතීතෙන් මුදව ගන්න අනාගතයට යනවා නම් ඒකිනුත් මුදව ගන්න දැන් මේ කය තුලට හිත ගන්න උත්සාහවත් වෙන්න. කයේ දැනෙන දේවල් ඇත්තටම ඒ තරම් මේ රසවත් දේවල් නෙමෙයි. බොහොම ඒකාකාරී දේවල් නැත්නම් වේදනාකාරී දේවල්. නමුත් ඒ වේදනාව බලන්න මේ Tamanට වර්තමාණයට හිත ආව බවට ලකුණක්. මොකද අපි අනාගතේ අතරමං වෙලා ඉන්නවා නම් මේ කයේ සිද්ධ වෙන දේවල් අපේ අවධානයෙන් තොරයි. කයේ දේවල් සිද්ධ වෙනවා. නමුත් අපේ අවධානය තියෙන වෙන වෙනත් දේවල් වලට. නමුත් දැන් සතිය අපේ අවධානය කයට යොමු වුණා නම් කයේ දැනෙන දේවල් ටිකක් මේ කරදරකාරී දේවල් තමයි. ඒ කියන්නේ රිදුම් කැක්කුම් දැනෙන්න පුළුවන්, තද ගති දැනෙන්න පුළුවන්, ඔන්න කොහේ හරි හිර වෙලා තියෙන දැනෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් තමයි දැනෙන්නේ. නමුත් ඒක Taman නුවණින් තේරුම් ගන්න මේ වර්තමානට දැන් මේ හිත ඇවිල්ලා. හිත වෙන වෙන දේවල් කල්පනා කරනව නෙමෙයි අවධානය තියෙන්නේ දැන් කයේ. කියලා සතුටක් ඇති කරගෙන කයේ බලන්න කොයිතරම් වෙලා පළත් පවත්වන්න පුළුවන්ද කියලා. එහෙම ඉන්න අතරේ ඔන්න අපිටම નિરાයාසයෙන් දැන් අපේ කය නිකන් ඉන්නේ නැහැ. එයා නිරන්තරයෙන්ම හුස්ම ගන්නවා. මේ හුස්ම ගැනීම නිසා අපිට මේ තේරෙන ඔන්න උදරය පිම්බෙනවා හැකිලෙනවා. ඉතින් ආරම්භක කෙනෙකුට සමහරවිට ආනාපාන සතියට වඩා මේ පිම්බෙනවා හැකිලෙනවා කියන එක මේ තේරෙනවා. මොකද ඒක සරලයි. ඒක බොහොම ප්‍රකටයි. ඒ හින්දා ආදුනිකයෙක් නම් බලන්න මේ පිම්බීම හැකිලිම තේරෙනවා නම් ඒ ඔස්සේ භාවනාව කරගන්න පුළුවන්. එතකොට මේ උදරය හුස්ම ගන්නකොට ඔන්න ඉස්සරහට නිරාගෙන යනවා, පිම්බෙනවා. ඉතින් අපට අවශ්‍ය නම් පිම්බෙනකොට ඔන්න පිම්බෙනවා කියලා මෙනෙහි කරන්න පුළුවන්. හැකිලෙනකොටත් හැකිලෙනවා කියලා මෙනෙහි කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට යන්න පුළුවන්. එහෙම නැත්නම් ආනාපාන සතිය නම් හුරු කරන්නේ. එතෙන්දෙත් ආස්වාසය Tamanට තේරෙනවා නම් දැන් මේ යන්නේ ආස්වාසයක් කියලා. ඔන්න හුස්ම ගන්නවා කියලා නැත්නම් ආස්වාසයක් කියලා මෙනෙහි කරන්න පුළුවන්. නැත්නම් එකයි කියලා මෙනෙහි කරන්න පුළුවන්. හුස්ම පිට කරනකොට පිට කරනවා කියලා මෙනෙහි කරන්න පුළුවන් නැත්නම් දෙකයි කියලා මෙනෙහි කරන්න පුළුවන් අර ඒ වගේ සමන් පොඩි ක්‍රමයක් යොදා ගන්න මේ හිත පිට යන එක අඩු කරගන්න මෙනෙහි කිරීම ඇත්තටම මේ මුල් කාලෙදී සෑහෙන ප්‍රයෝජනයක් ගන්න පුළුවන් හැබැයි ටික කාලයක් යනකොට මේක කරගෙන යන්න පුළුවන් බව තේරෙනවා නම් එතකොට මෙනෙහි කිරීම පොඩ්ඩක් නතර කරලා බලන්න මෙනෙහි කිරීමකින් තොරවත් මේ වැඩේ කරන්න පුළුවන්ද කියලා. ඉතින් මම හිතනවා මේ කරුණ ටික ප්‍රමාණවත් වෙයි කියලා. වේදනාවක් අහරි මේ දැනුනොත් මේ ආධුනික කාලයේදී මුල් කාලෙදී වේදනාව බලන්න යන්න එපා. මේ ඉරියව්ව වෙනස් කළා වේදනාව බැහැර කරගන්න පුළුවන් නම් ඉරියව්ව වෙනස් කළා වේදනාව අඩු කරගන්න. කළා පුළුවන් තරම් තමන්ගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතිය වෙන්න පුළුවන්, පිම්බීම හැකිලිම වෙන්න පුළුවන්. මේ මූල කර්මස්ථානයේ තමන්ගේ හිත පවත්වන්න උත්සාහත් වෙන්න. ඒ විදිහට ඉතින් කටයුතු කළා හෙටත් තමන්ගේ භවනා අධ්‍යක්ෂ ඉදිරිපත් කරන්න. එතකොට අපිට පුළුවන් තොඩක් තව උපදේශයක් දීලා තමන්ගේ භවනාව දියුණු කරගන්න උදව් වෙන්න. හොඳයි එහෙනම් අද මම හිතන්නේ පැයක වගේ කාලයක් අපි ධර්ම සාකච්ඡාවක නිරත වෙලා තිනවා. ඉතින් මේ පිංගුතුන් ඒ වගේම ධර්ම දේශනාවකටත් සවන් දුන්නා. දවස පුරාම සීලයක් සමාදන් වෙලා බණ භවනා කටයුතු වල නිරත වුණා. ඉතින් මේ අන්දමින් අද දවස පුරා රැස් කරගත්තා වූ සියලුම කුසල් අපේ නමින් මිය පරලෝකයේ සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා සියලු පින් කැමති දෙවියෝත් මේ පින් අනුමෝදන් වෙත්වා යම් අසරණ සත්ත්ව පිරිස් මේ පින් බලාපොරොත්තු වෙත්නම් ඒ අයත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු